සමන්ත චක්කේවාලේසු අත්‍රා ගච්ඡන්තු දීවතා සද්ධාං මුනි රාජස් සුනන්තු සග්ගේ මොක්ඛදං ධම්මත් සවේනේ කාලෝ අයං භදන්තා ධම්මත් සවේනේ කාලෝ අයං භදන්තා ධම්මත් සවේනේ කාලෝ අයං භදන්තා නමෝ තස් භගේවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගේවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගේවතු ආරහතු සම්මා සම්බුද්දස්ස අනමෙතක් ගෝයන් සංසාරෝ පුම්බා කෝටිනේ පඤ්ඤායති සන්තානං තණ්හා සංයෝජිනානං සන්ධාවතං සංසරණං තීති සද්ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවත් ගුණගරුක වාසනාවන්ත පින්නතුනි සදහම් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මොහොත තමන් දහම් ශ්‍රවණය කරන අතරම සමස්ත ලෝකවාසී බෞද්ධ අබෞද්ධ ධර්ම ශ්‍රවණාබිලාසීන් විශාල පිරිසකට දහම් ශ්‍රවණී කරන්නට ඉඩකඩ අවකාශයේ සලස්සර දෙමින් දහම් ශ්‍රවණී කිරීමේ උදාාරතර පුණ්‍යමය පරිසරය නිර්මාණය කර දීලා ඒ තුලින් උතුම් ධර්ම දානමය කුසල ක්‍රියාවක් සිද්ධ කර ගන්නට සූදානම් වෙන මොහොතේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයයි දහම් ශ්‍රවණී කරන අපට ශ්‍රවණී කරන්නට අවස්ථාව ලැබින්. ඊ උතුම් සද්ධර්මයේ ශ්‍රවණී කරමින් මෙලොව ජීවිතයේ යම් යම් අඩුපාඩු දුර්වලකම් තිබුණා නම් ඒව යටපත් කරගෙන මගහරවගෙන ජීවිතයේ ධර්මානුකූල බවට පත් කරගන්නට මේ දහම් ශ්‍රවණී කරන කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම පරලොව ජීවිතයේ සුගතිගාමී කරගන්නට අවශ්‍ය කරන පුණ්‍ය නිධානයක් Tamanගේ సంతානය තුළ ජනිත වෙනවා. <clears throat> ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සසර දුකෙන් ඈතර වීමේ වැඩපිළිවෙල තීරුම්ගෙන ඒ මාර්ගයේ ගමන් කරමින් කවදා හෝ දවසකදී චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවන් සෝය සාක්ෂාත් කරගන්නටත් දහම් ශ්‍රවණය කරන කෙනෙකුට අවකාශී ඉඩකඩ සැලසෙනවා. <clears throat> ඉනිසා තමන්ට ලැබෙන යහපත පිළිබඳවත් මුළු මහත් මානව සමාජයේතම සිද්ධ වෙන යහපත පිළිබඳවත් කල්පනා කරලා ඒ විතරක් නෙමේ දිවි දේවතාවුන්ට පවා සැනසෙල්ලක් ලැබේවා කියන කාරුණික මෛත්‍රී සහගත සිතිවිල්ල ඇති කරගෙනයි මේ උතුම් ධර්ම දේශනාව සඳහා ඔබ දායකත්වයේ දරන්න. මා මාතෘකා කළ වැදගත් ගාථා පාඨයක්. ඔබ නිතරම අහලා තිබෙන කනට නිතරම හුරු පුරුදු වචනයක් අලම තග්ගෝයන් සංසාරෝ කුබ්බා කෝටින පඤ්ඤායති මේ දහම් පාඨයේ අන්තර්ගත වෙන්නේ ගංගා සූත්‍රයට අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ රාජගහනුවර වේළුවනාරාමේ වැඩ වාසය කරන කාලේ ඒ ආසන්නයෙන් ගලාගෙන යන ගංගානම් ගංගාව ආසන්නයට එක්තරා දවසක හවස් කාලයේ වැඩම කළා. බුදුරජාණන් වහන්සේගේ සිරිතක් තියෙනවා ඒකස්මින් අඤ්‍යතරස්මින් රුක්ක මූලේ නිසීදී කියලා අපිට මේ බණ පොතේ නිතර මුණ ගැහෙන පාඩයක් චාරිකාවේ හැසිරෙනකොට හොඳට අතුපතර විහිදිලා හෙවණ ඇති ගහක් දැක්කහම විශාල වෘක්ෂයක් දැක්කහම ඒ පරිසරයටත් ගහකොළටත් ලෙඩියාවක් දක්වාපු බුදුරජාණන් වහන්සේ ඒ වගේ මහා විශාල රුක්ෂයක් දැක්කහම ඒ ගහ යට ටික වෙලාවක් වාඩි වෙලා භාවනා කරලා තමයි පිටත් වෙලා යන්නේ. ඒ නිසා ගංගානම් ගංගාව ආසන්නයේ හැසිරෙන බුදුරජාණන් වහන්සේ හොඳට අතුපතර විහිදුණු මහා විශාල ගහක් දැක්කා. ගහ යට වෙලි තලාවක් එක පැත්තක ගල් ගෙඩි දෙක තුනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කළ සුදුසු ස්ථානයක් භාවනා කරන්න විවේක සෝයගත කරන්න. ඒ නිසා උරය මත තිබුණු දෙපඩ සිවුර අරගෙන දෙකට තුනට නමලා අර ගල්තලාව මත තැන්පත් කරලා ඒ මත බුදුරජාණන් වහන්සේ වාඩි වුණා. <clears throat> ටික වේලාවක් විවේක සෝයගත කළා සමවත් සෝයෙන් ගත කළා. ඒ වගේ තැනකදී බොහෝ විට බුදුරජාණන් වහන්සේ කරන දෙයක් තමයි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දෙස බලාගෙන මොහොතක් ආනාපාන සති භාවනා කර්මස්ථානයේ වඩන එක. ඒ චාරිත්‍ර ධර්මයේ අනුව මේ කියන දවසේ පොඩි වෙලාවක් භාවනා කරලා බොහොම හොඳ සුවදායකව ගත කරනවා. උන්වහන්සේ දැක්කා ගම් යුරු දිගේ වටපිට බලමින් හොඳට යම් යම් දේවල් නිරීක්ෂණය කරමින් ඉදිරියට ගමන් කරන එක්තරා බමුණෙක්. ඔහු දැක්ක බුදුරජාණන් වහන්සේ මේ මහා විශාල රුක්සරාජයාගේ සෙවණේ වැඩ ඉන්නවා. ඉක්මන් ගමනින් එතනට ආවා. බුදුරජාණන් වහන්සේගේ චරිතක් තමයි පුබ්බභාසී කියන චාරිත්‍රය. කෙනෙක්ව දැක්කහම ප්‍රථමයෙන්ම කතා කරන්නේ කටහඬ අවදි කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මේ බමුණට කතා කළා බමුණ කොහොමද කොහෙද යන්නේ මේ වෙලාවේ මේ හවස් යාම. බමුණ කියන මම ඉතිහාස ගවේෂකයෙක්. ඓතිහාසික තොරතුරු සොයන්න මොනවා හරි ඓතිහාසික දෙයක් ගොඩනැගිල්ලක් යම් කිසි නිර්මාණයක් පූජනීය වස්තුවක් දැක්කහම මම ඒව ගැන හොයනවා අධ්‍යයනයකේ දෙනවා මගේ විනෝදාංශය තමයි ඒක. ඒ නිසා මමත් මේ අද සැන්දෑ සමයේ මේ ගංගානම් ගංගාව ආසන්නයේ හැසිරෙමින් මේ ගම් යූර දිගේ තියෙන වෙනත් මොනවා හෝ පූජනීය වස්තුන්, පෞරාණික වස්තුන්, ඉතිහාසගත කතන්දර තියෙන යම් යම් දේවල් තිබෙනවනම් ඒව බලමින්, ඒව සොයමින්, අධ්‍යයනය කරමින්, ගවේෂණය කරමින් තමයි මම මේ ගමන් කරන්නේ. Tamange ගමන ගැන පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේ අහනවා බමුණ ඔබ ඔබේ ඉතිහාසයේ හෙව්වේ නැද්ද? ඔබටත් තියෙනවානේ ඓතිහාසික තොරතුරු ටිකක්. මේ රටේ තොරතුරු විවිධ වස්තුන්ගේ තොරතුරු ඓතිහාසික තත්ත්වයන් පෞරාණික භාවය සොයමින් ගමන් කරන ඔබ ඔබේ ඉතිහාසයේ ඔබේ පෞරාණිකත්වය ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරනවා නම් මං හිතනවා ඊට වඩා වැදගත් වේවි කියලා. බමුණට මේ කතාව තේරුම් ගන්නට බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරනවා බමුණට. ඔබ කවදා හරි දවසකදී මේ ලෝකේ බිහි වුණේ මව්කුසින්දලනේ. එදා ඉඳලානේ ඔබ මේ ලෝකයේ සමාජිකයෙක් බවට පත් වුනේ, පුරවැසියෙක් බවට පත් වුනේ. ඔබ මේ මව් කුසට එන්නට පෙර ආතුවක් යම්කිසි තැනක ගත කළා පෙර භවයක්. එතනදී කරපු කියපු දේවල් අනුව තමයි ඔබ මේ ලෝකයට පැමුණුනේ. ඊළඟට කවදා හරි ඒ ඒ පෙර භවයට ඔබ ලං වෙන්නට පෙර ආතු ඊට පෙරත් ඔබට තිබුණ භවය. මේ විදිහට මේ සංසාරයේ දිගු කලක් ඔබ සැරිසරලා තිබෙනවා. දීර්ඝ කාලයක් සංසාරේ නොයෙක් නොයෙක් ආකාරයට ජීවත් වෙලා තිබෙනවා. මේ කරුණ කිව්වහම මේ සංසාරය කියන එක නම් මට තේරෙන්නේ නැහැ ස්වාමීනි. පොඩ්ඩක් මට උදාහරණයකින් පෙන්වලා දෙන්නට පුළුවන් නම් මේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන කාරණාව මොකක්ද කියලා මට ටිකක් තේරුම් ගන්න පුළුවන් වේ මට පහසුවක් වේ තේරුම් ගන්න. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝයන් සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. ඔබ ගමන් කළ සංසාර ගමනේ పూర్ව කෙලවරක් ආරම්භක කෙලවරක් අග කෙලවරක් දකින්න බෑ. මෙන්න මේ දවසේ මං සංසාරේ ආරම්භ වුණා. මේ විදිහට සසර ගමන් කළා. මෙන්න මෙතනින් සසර ගමන නිම වෙනවා කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඔබෙත් එහෙමයි. ඒ නිසා ඔබ දීර්ඝ සංසාරයක යෙදුණා. මේ සංසාර ගමනට උදාහරණයක් දෙන්නවා නම් අර බලන්න මේ අපි ඉස්සරහා තියෙන ගංගා නම් ගංගාව මේ ගඟ දෙපැත්තේම බලන්න ඉවුරක් තියෙනවනේ ඉවුර දිගේටම තියෙන සුදු වැලි තලාවක් මේ ගම් ඉවුරේ තියෙන සුදු වැලි තලාවට ගිහිල්ලා දෝතට වැලි ටිකක් ගත්තොත් වැලි දෝතක් ඔබට පුළුවන්ද ඒ වැලි දෝතේ තියෙන වැලි ඇට සංඛ්‍යාව මෙච්චර වැලි ඇට ප්‍රමාණයක් මේ වැලි දෝති තිබෙනවයි කියලා කියන්න. ඒක අමාරු වැඩක්. අසීරුයි කියන්න අමාරුයි බැරි දෙයක්. බමුණේ අතේ තිබෙන අතට දෑතට ගන්න පුළුවන් වැලි ටික ගනින්නට බැරි නම් හිතන්නකො මේ ගංගානම් ගංගාව ආරම්භ වෙන්නේ හිමාල මහා වනාන්තරෙන්. එතනින් ආරම්භ වෙච්ච මේ ගංගාව ගලාගෙන ගලාගෙන මේ ගම් රටවල් මැදින් ජනපද මැදින් ගමන් කරලා මහා සමුද්‍රයට වැටෙනවා. මේ ගඟේ ඉහත්තාවේ ඉඳලා මහා සමුද්‍රය දක්වා දිග මේ ගඟ දිගේම තිබෙන මේ වෙලි තලාවේ වෙලි ටික අතර ගත්තොත් නැත්තම් ඒ වෙලි ටික එක තැනකට ගොඩ ගහගත්තොත් ඔබට පුළුවන් වෙයිද ගණන් කරන්න අර දෝතට ගත්ත වෙලි ටික ගණන් කරන්න බැරි නම් මේ ගංගාව දෙපැත්තේ ඉවුර දෙකේ තිබෙන වැලි ටික නම් කවදාවත් ගනින්නට බැරි වෙයි. මෙන්න මේ කතන්දරයේ කිව්වට පස්සේ තමයි බමුණට මේ සංසාර ගමන ගැන වැටහීමක් ඇති වුනේ. මේ වගේ දීර්ඝ ගමනක් අපි සංසාරේ ගමන් කරනවා නේද කියලා බමුණා වැටහීමක් ඇති කරගත්තා. ඊළඟට බමුණ අහනවා ස්වාමීනි ඒ විදිහට මේ සංසාරේ යනවා නම් ඉතින් මටත් ඕක සිද්ධ වෙනවනේ. කවදා හරි දවසකදී මම මැරුණාට පස්සේ ඉතින් අවසාන වෙන්නේ නැහැ. ඉතින් එහා පැත්තේ තියෙනවනේ නව ජීවිතයක් අලුත් ගමනක්. අලුත් තැනකට උපදින්න සිද්ධ වෙනවා. ඒකටත් පොඩ්ඩක් මට උදාහරණයක් පෙන්වන්න බැයිද ස්වාමී? බුදුරජාණන් වහන්සේ අත දික් කරලා පෙන්නනවා මේ ගම් යූරේ තියෙනවා ගඟෙන් ගලාගෙන ඇවිල්ලා ගම් යූරේ තැන්පත් වෙච්ච විවිධාකාරයේ දේවල්. ඒ අතර තියෙන පුංචි කෝටු කෑලි දළු. ඒ ලී කෑල්ලක් පෙන්වුවා බුදුරජාණන් වහන්සේ. බලන්න මෙන්න මේ ලී කෑල්ල අරගෙන අපි උඩ වීසිකලොත් ආකාශයට බමුණගෙන් අහන මොකක්ද වෙන්නේ කියලා. ලී කෑල්ලක් අහසට දැමුවාම උඩ වීසිකලහම මොකක්ද වෙන්නේ? ඒක බිමට වැටෙනවා. බමුණා කිව්වා ලී කෑල්ල උඩ වීසිකලහම බිමට වැටෙනවනේ ස්වාමීනි. ආන් ඒ වගේ තමයි බමුණ යම් කිසි කෙනෙක් මේ ලෝකේ මරණයටපත් වුණා නම් මරුණාම කෙනෙක් මොකක්ද වෙන්නේ අර ලී කෑල්ල බිමට වැටෙන්න වගේ අනිවාර්යෙන් පරලෝකයට යනවා පරලෝකෙහි උපදින සිද්ධ වෙනවා ඊළඟට තවදුරටත් විස්තර කරනවා ලී කෑල්ලක් උඩ දැම්මහම ඒ ලී කෑල්ලේ තියෙනනේ අගක් මුලක් සමහරට උඩ වීසි කරපු ලීකයි අග්ගිස්ස පැත්ත බිමට වදින්න පුළුවන් ඇවිල්ලා. සමහර වෙලාවට උඩ වීසි කරපු මේ ලීකැලේ මුල මුල පැත්ත බිමට වදින්න පුළුවන්. ඒ දෙපැත්තම බිම වැදුණු නැත්නම් හරස් අතට නම් මේක වැටුණු බිමට. මැද කොටස පොළවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ලීකැලක් උඩ වීසි කළාම ඒක බිමට වැටෙනවා. සමහර විටකදී මුල පැත්ත වදින්න පුළුවන් බිම අග පැත්ත වදින්න පුළුවන් එහෙමත් නැත්නම් මැද කොටස වදින්න ආන් ඒ වගේ තමයි බමුණ මේ සංසාර ගමන යම් කිසි කෙනෙක් මේ පරිලෝක ගියාට පස්සේ එයා මේ තමන් ඉන්න තැනට වඩා හොඳ තැනක සුගතියක යහපත් තැනක ගිහිලා උපදින්න පුළුවන්. සුගතිගාමී වෙන. ඒ වගේම තවත් කෙනෙක් මේ පරිලෝක ගියාට පස්සේ එයා දැනට ජීවත් වෙන ස්ථානයට වඩා පහත් වූ නරක දුක්සහගත තැනක සතර අපාය වගේ තැනක එහෙමත් උපදින්න පුළුවන්. බලන්න ඒ දෙකම නැත්නම් අර උඩදා බුලි කෑල හරස් අතර මැද කොටස බිම වදින්නවා වගේ. Taman හිටපු තැනටම හිටපු ආත්ම භාවයටම ඔබ මිනිස්සෙක් නම් මිනිස්යාත්මයටම නැවතෙන්නත් පුළුවන්. එහෙනම් මේ විදිහට මැරෙන කෙනාට යන්න තැන් තුනක්. එකක් සුගතිය, එකක් දුගතිය, එකක් හිටපු තැන. ඒ සමේ බමුණට පැහැදිලි කරනවා බමුණ මේ ලෝකේ ඉඳලා කවුරු හරි කෙනෙක් මැරෙනවා නම් මරණයටපත් වෙනවා නම් අනිවාර්යෙන් ওই ටික කැමති වෙන්නට ඕන. ওই ওই තුනෙන් එකක උපත ලබන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒක දැනගෙන ඒක තීරුම් අරගෙන ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතයට අවශ්‍ය කරන කරුණු කාරණා ටිකක් එකතු කරගන්න. ඔබ මේ සංසාරයේ සැරිසරන සමාජිකයෙක් හැටියට. එක ආත්ම භාවයක් ගත කළ ඒ ආත්ම භාවයෙන් මිදලා නිදහස් වෙලා පිටත් වෙන වෙලාවේ ඔබට පුළුවන්කම තිබෙනවා නම් ඒ අනාගත ජීවිතය යහපත් කරගන්න සැපවත් කරගන්න අවශ්‍ය කරන කුසල දහම් මෙනෙහි කරන්න සිහිපත් කරන්න. එයින් ඔබට පුළුවන් වෙනවා සුගතිගාමී තත්වයකට ඔබේ ජීවිතයපත් කරගන්න. ඊළඟට ඔබ කැමතිනම් මේ සංසාර ගමනේ දීර්ඝ කාලයක් ඔබ සැරිසැලුවා. මේ ගඟේ තියෙන වැලි ටික හා සමානයි අපි ජනලා බැලුවා නම් අතීතේ අතීත සංසාරේ. හැබැයි මේක අවසන් කරන්න පුළුවන්. බලන්න මේ ගඟේ ජලය ගඟ ඉහත්තාවේ ඉඳලාම මේ ගඟට බැහැලා බැලුවොත් කවුරු හරි මේ ගංගා නම් ගඟේ ජලය ගලන්නේ කොහෙටද? මහා සාගරය වෙතට. සාගරයේ තමයි නිමාවටපත් වෙන තැන අවසන් වෙන තැන. ඉතින්ට යනකම් ගස්ගල් පර්වත මැදින් කඳු වැටි මැදින් දියැලි හරහා දියැලි සකස් කරමින් ඉදිරියට ගමන් කරනවා ගංගාව. එහෙම ගිහලා මහා සාගරයෙන් අවසන් වෙනවා. ඒ වගේම තමයි බමුණ ඔබ මේ සංසාර ගමන නතර කරන්නට ඕනේ කියන අදහස ඇති කරගත්තා. මම නැවතත් මේ සංසාරයට එන්නේ නැහැ නැවත උපත ලබන්නේ නැහැ කියලා හිතනවනේ. ඔබට පුළුවන් ඒක සපුරා ගන්න. ඔබේ අරමුණ, ඔබේ බලාපොරොත්තුව ඒක ඔබට ඉෂ්ට කර ගන්න පුළුවන් අරමුණ සාක්ෂාත් කර ගන්න පුළුවන්. මොකක්ද කරන්න ඕන කරන්නේ? බමුණ මේ ලෝකයේ තිබෙනවා වැදගත් වූ ගමන් මාර්ගයක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ගමන් මාර්ගය. ඒ ගමන් මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අංග 8ක් තියෙනවා ඒකේ. ඒ වගේම පියවර තුනක් තියෙනවා සීලය, සමාධිය, ප්‍රඥාව කියලා. බමුණ ඔබට පුළුවන් නම් මෙන්න මේ වැඩපිළිවෙල අනුගමනය කරන්න. ඔබ බෞද්ධයෙක් හැටියට බෞද්ධකමක් ඇති කරගෙන බුදුදහම සරණ ගිය කෙනෙක් බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් ගමන් මගේ ඉදිරියට ගමන් කරනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන සීල සමාධි ප්‍රඥා කියන ගුණ දියුණු කරගන්නට ඔබට පුළුවන්කම ලැබුණා. අර සංසාර ගමන අනමතක් ගෝයන් සංසාරෝ කියලා මේ දේශනා කරපු කෙලවරක් නැති අගක් මුලක් නැති මේ සංසාර සාගරේ. ඒක තරණය කරලා ඔබට පුළුවන් වෙනවා මේ ගමන නතර කරන්න නැවත නැවත නැවත උපත ලැබීමේ වැඩපිළිවෙල නතර කරන්න. බමුණ වැඩි වශයෙන් වැඩි දුරටත් විස්තර විමසන්නට පටන් ගත්තා. ආර්ය මාර්ගය ගැන අහලා නැහැ මේ වමුණ මීට පෙර ආතුව. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබෙන අංග පිළිබඳව තීරුම් අරගෙන නැහැ. ඒ අංග ටික කෙටි කරලා ගත්තාම සීල සමාධි ප්‍රඥා කියලා වැඩපිළිවෙලක් තිබෙන බව දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා දැන් මේ බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡාවේ යෙදෙන මේ බමුණා බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙනගත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉගෙනගෙන ඒ මොහොතේ ඉඳන්ම ඒ මාර්ගයේ ගමන් කරන්නට පටන් ගත්තා. දැන් මේ කතා ප්‍රවෘත්තිය අපේ සංසාර ගමනටත් අදාළයි. අපිත් මේ සංසාර සාගරයේ සැරිසරන පිරිසක්. අපේ ජීවිතය ගැන හිතනකොටත් අනමතක් ගෝයන් සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායතීම තමයි. අපේ සංසාර ගමනේ අග මුල කෙලවර දකින්න බෑ. අවසානයේ කවදද කියලා දකින්න බෑ. හැබැයි අපිට පුළුවන් ඥානවන්ත වෙනවනම් ප්‍රඥාවෙන් කටයුතු කරනවනම් මෝහාන්ධකාරය දුරු කරගෙන කටයුතු කරගෙන ආලෝකය පහළ කර ගන්නවනම් අපිට පුළුවන් මේ මගේ ගමන් කරලා අපි බලාපොරොත්තු වෙන විදිහට ඒ සැනසීම ලබන්න. ඒ නිසා දැන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ බමුණට පැහැදිලි කරනවා බමුණ ආසාවෙන් අහගෙන ඉන්නවා බමුණට පැහැදිලි කරනවා බුදුදහමේ උගන්වන ගමන් මාර්ගය. ඒ ගමන් මාර්ගය අධ්‍යයනය කරනවා නම් ඒක ගැන සොයනවා නම් කරුණෝ කාරණා තීරුම් ගන්නවා නම් අර මේ පරිසරයේ තිබෙන අර පෞරාණික දේවල් හොය හොය යනවට වඩා වැදගත් දෙයක්. ඒ නිසා බමන ඔබ මෙතෙක්කල් මෝඩ වැඩක් කරලා තියෙන්නේ. බාහිර දෙයක් ගැන හොය හොය ගිහින් තියෙන්නේ. බාහිර දේවල් ගැන අධ්‍යයනය කළා, ඉතිහාස ගවේෂණය කළා, යිතිහාසික තත්ත්වයන් සෙව්වා. තමා ගැනයි ගවේෂණය කරන්නට ඕනේ. තමා ගැන තමයි ඉගෙන ගන්නට ඕනේ. තමාව තමයි අධ්‍යයනය කරන්න ඕනේ. ඒ නිසා තමන්ව අධ්‍යයනය කරන ආකාරය, තමා තුළින් දකින ආකාරය, ආර්ය මාර්ගයේ ගමන් කරන ආකාරය බුදුරජාණන් වහන්සේ මේ බොහොමකට පැහැදිලි කළා. ආර්ය මාර්ගයේ පළවෙනි පියවරට තමයි සීලය කියලා කියන්නේ. සීලය කියන්නේ සංවරය. සංවරයක් ඇති කරගන්නවා. කාය වාචානං සමෝදානං සීලං කියලා තමයි අටුවාවේ සීලය විස්තර කරන්නේ. එහෙනම් අපි සිල්වත් බවක් ඇති කරගන්නවා සීලයක පිළිපදනවා කියලා කියන්නේ මොකක්ද? කය සංවර කරගන්න එක සහ වචන සංවර කරගන්න එක. කය සංවර කර කරගන්නට වෙන්නේ කය දැනට සංවර නැති නිසා. අපේ කය අසංවරයි. කය කිව්වහම ඇස, කන, නාසය, දිව, සම ඔය ඉන්ද්‍රිය ටික සියල්ලම අයිති. කාය ඉන්ද්‍රියත් අයිති. මේ කය තීරුම් අරගෙන වටහාගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන කෙනෙක් හැටියට කය සංවර කරගන්නට වචන සංවර කරගන්නට අවශ්‍ය ක්‍රියාකාරකම් ටික සපුරනවනම් අන්න අර සසර දුකෙන් මිදෙන ගමන් මඟ ආරම්භ කරන්නට පුළුවන්කම ලැබෙනවා මොකක්ද මේ කායික සංවරය කියලා කියන්නේ අපේ ශරීරයේ තිබෙන ඉන්ද්‍රිය පහක් පංචේන්ද්‍රිය. ඇස, කන, නාසය, දිව, සම කියන මේ ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ටික තියෙන නිසා අපි ලෝකෙත් එක්ක සම්බන්ධ වෙනවා බාහිර ලෝකයේ සමග. බලන්න බාහිර ලෝකයේ මේ යවට පරිසරේ එහෙන් දැකිය හැකි රූප දර්ශන ඕනේ තරම් තියෙන චක්කු විඤ්ඤාණ රූප. එහෙන් බලන්න පුළුවන් රූප, නරඹන්නට පුළුවන් රූප අපවට පරිසරේ මෙන්න අපි ඒ රූප සම්බන්ධ කර ගන්නවා. ඒ රූප වලට ඇහැ යොමු කරනවා. ඔන්න ඇහැයි රූපයයි එකතු වුණා. ඇහැට රූපේ සම්බන්ධ වුණා. ඇස රූපේ එකතු වුණාම මොකද වෙන්නේ? චක්කුං චේ පටිච්චේ රූපේ චේ uppajjati චක්කු විඥාන. ඔන්න තවත් කාරණාවක් මානසික ශක්තියක් නිර්මාණය වෙනවා. මෙහෙන් ඇස තිබෙනවා අර පැත්තෙන් ඇසෙන් බැලිය හැකි රූපයක් තියෙනවා. මේ දෙක සම්බන්ධ වුණ එකතු වුණා ග්‍රහණය කළා නැත්නම් අර රූපයේ ඡායාව මේ ඇහැට වැටුණා. ඇහැයි රූපයයි එකතු වීම නිසා ඔන්න චක්කු විඥාන කියලා විශේෂ මානසික ශක්තියක් ගොඩනගෙනවා. ඒ මානසික ශක්තිය ගොඩනැගුණාම තමයි චක්කු සංපස්සය චක්කු සංපස්සජ වේදනාවාදී තත්ත්වයන් පහළ වෙන්නේ. ඒ නිසා මේ ඇහැ තියෙන කෙනා ඇහෙන් බලනකොට Taman ප්‍රිය කරන කැමති වෙන ආසා කරන විශේෂ රුචිකත්වයක් දක්වන දරණ දෙයක් දැක්කොත් මේ පරිසරේ ඇහැට ඒක පේනවා පේනකොට මෙයාගේ ආකල්පවල වෙනසක් ඇති මේ දකින්න දේ හොඳයි ලස්සනයි සුන්දරයි හොඳ දෙයක් මම දැක්කේ සුන්දර දෙයක් මම දැක්කේ කියන අදහස් ටික ඇති. ඒ අදහස ඇති වුනහම ඒකට විශේෂ වචනයක් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළා. යම් කිසි අරමුණක් ගැන ආසාවක් කැමැත්තක් තිය බවක් ඇති වෙලා ඒ අරමුණට අපි ඇලෙනවා නම් ඇදීගෙන යනවා නම් ඒ අවස්ථාවට සඳහන් කළා ලෝභය කියලා. එහෙනම් බලන්න ඇහැ නිසා අපිට ලෝභයක් ඇති වෙනවා. එහෙන් දකින්න දෙයට කැමැත්තක් තිය බවක් ආසාවක් ඇති වුණාම හොඳයි ලස්සනයි සුන්දරයි කියලා ඒ ආකල්පය දැක් ඇති වුණාම අපතුල මෙන්න ආසාව නැත්තම් කැමැත්ත නැත්තම් තණ්හාව ලෝභ සහගත චෛතසිකේ. මේක ටිකෙන් ටික වර්ධනය වෙනකොට වැඩි දියුණු වෙනකොට නැවත නැවතත් මේ ක්‍රියාව අපි කරනකොට ඒ අරමුණට අපි නැවත නැවත යොමු වෙනකොට මොකක්ද වෙන්නේ තණ්හාව ක්‍රියාත්මක වෙනවා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ගොඩනැගෙන තණ්හාව ඇස ඔස්සේ ගොඩනැගෙන තණ්හාව නතර කරන්න පාලනය කරන්න තියෙන උපක්‍රමය ඒ උපක්‍රමයේ තමයි ඇහැට ආවරණයක් දානවා. ඇහැට යන්න දෙන්නේ නැහැ එකේ කරමුණු පස්සේ. මොකෙන්ද ඒක කරන්නේ? සිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්නවා චේතනාව. මම සිල්වත් කෙනෙක් වෙන්න ඕන. ඒ සමගිය ඇස සිල්වත් වෙන්න ඕනේ. ඇස නාන අරමුණ යනවා නම් නාන අරමුණ වල ගොස් එලෙනවා නම් ගැටෙනවා නම් එතන සිල්වත්කම නැහැ. ඒ නිසා මම ඇස සංවර කරගෙන පාලනීය කරගෙන සීලයේ සීලයක පිළිපදන්නට ඕන සිල්වත් කෙනෙක් බවට පත් වෙන්නට ඕන. මෙතනින් තමයි අර ගමන ආරම්භ කරන්නේ. ආර්ය මාර්ගයේ සීලෙන්. ඔන්න ඇහැ පාලනය කළා සංවර කරා සිල්වත් බවට පත් වුණ ඇහැ. කනත් ඒ වගේ ශබ්ද ඇහෙනකොට ඒ ශබ්දොස්සේ තණ්හාව පහළ වෙන්න පුළුවන්. ඒවට කැමතිනම් ප්‍රියනම් ආසාන ඉත්තාකන්තා මනාපා පීරූපා කාමෝපසංහිතා රජනීයා කියන මේ වචන ඒ ආකල්ප ටික අපිට ඇති වුණොත් අරමුණගෙන. අන්න අපි ඇලිලා ආසාව ඇති කරගෙන. ඇස නිසා එක ආසාවක්, කන නිසා තවත් ආසාවක්, නාසය නිසා තවත් එකක්, දිවෙන් තවත් එකක්, කයෙන් තවත් එකක්, මනෙන් තවත් එකක්. මෙන්න මේ ටික හසුරව ගන්න පුළුවන් වෙනවා ඇහැ නානා අරමුණු වලට යන්නට නොදී අපි ඇහැ සංවර කර ගන්නවා ඇහැට දෙන එක අරමුණක් මෙන්න මේ අරමුණේ රැඳී ඉන්න වෙන අරමුණු වල යන්නට එපා ඒක කෙරෙන්නේ භාවනාවෙන් භාවනා අරමුණක් දෙන්නේ භාවනා කර්මස්ථාන. එහෙනම් අපි සිල්වත් බව ඇති කරගෙන ඇහැකන සංවර කරගෙන පාලනය කරගෙන দমনය කරගෙන ඊළඟට යනවා සිත එක්තෙන් කර ගැනීම සඳහා අවශ්‍ය කරන භාවනාමය වැඩපිළිවෙලට. අර අස්කන්නාසාදී සංවර කරන එකට කියන්නේ සීලය. සීලය ඇති කරගත්ත කෙනා ඊළඟට යනවා සමාධිය. සමාධිය කියන වචනේ අර්ථය තමයි සිත නිහඬයි, තැන්පත්, නිශ්චලයි කියන එක. ඒක අපේ එක්තරා මානසික தත්ත්වයක්. ඒක ඇති වෙන්නේ කිසියම් භාවනාවක් වඩනකොට. ඒ නිසා භාවනාව වඩලා භාවනාව තුළින් සිත ඒකාග්‍ර කරගෙන චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගත්තාම ඒකට භාවිතා කරන වචනේ සමාධි. මේ සමාධි කියන தත්ත්වයේ කෙනෙකුට ඇති වුනහම මානසික ශක්තියින් විශාල ප්‍රමාණයක් මේ මනස තුළ ක්‍රියාත්මක වෙනවා. සමාධිය විස්තර කරන තැන්වල සඳහන් වෙනවා විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා සමාධි. ඒ අංග ටික, ඒ ලක්ෂණ ටික මනසෙ හටගන්න දේවල්. එක්තරා මානසික தත්ත්වයන් ටිකක්, මානසික ස්වභාවයන් ටිකක්. පාලි භාෂාවෙන් අපි ඉගෙන ගන්න අපි ධර්මයේදී අපිට විස්තර කරන ඊට්ඨා කන්තා මනාපා පිය රූපා කාම උපසංහිතා රදනීය. ආන් ඒ தත්ත්වයේ තුනත් අපි ඒකට ඇලෙන්නේ ආසා කරන්න කැමති වෙනවා. ඊළඟට සමාධිය ඇති වෙන කෙනා ඒ தත්ත්වේ පාලනය කරගෙන යටපත් කරගෙන තමන් තෝරාගත්ත තමන් භාවනාව සඳහා පරිහරණය කරන තමන්ගේ භාවනා කර්මස්ථානය. ඒකට හොඳට අවධානය යොමු කරනවා, හිත යොමු කරනවා. ඒ භාවනා කර්මස්ථානයේ තමන්ගේ අරමුණ ඔස්සේ මේ විතක්ක විචාර ආදී චෛතසිකයන් ටික ඇති වෙනවා. විතක්ක විචාර කියන්නේ එක්තරා මානසික ගති ස්වභාවයන් ටිකක් ඒ தত্ত্বයන් ටික ඇති වුණාම අපි කියනවා මෙන්න සමාධිගත தত্ত্বයේ ඉන්න කෙනා අර විතක්ක විචාර පීතිසක ඒකග්ගතා සහිත වුණු ගමන් මේ ප්‍රථම ධානයටපත් වුණා කියලා. ටිකක් ඉදිරියට මේක කරගෙන යනකොට භාවනාවක් වඩ아가න යනකොට විතක්කයෙන් තොරව ඉතුරු ටික කරගෙන යන්න පුළුවන්. විචාර පීතිසුක ඒකග්ගතා தත්ත්වය. මේ தත්ත්වයටපත් වුණාම මෙන්න දෙවන ධානයට දියුණු වුණා කියලා තීරුම් ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය ආදී වශයෙන් ධ්‍යාන වලටපත් වෙන්නට පුළුවන්. ඒ කොටසට කියන්නේ සමාධිය කියලා. සිත කය සංවර කරගෙන වචන සංවර කරගෙන පාලනයක් ඇති කරගන්නකොට ඒකට කිව්වේ සීලය. හිත සකස් කරගෙන පාලනය කළ තැන්පත් කරගෙන සමාධිගත වුණාම ඒකට කිව්වා සමාධි. දැන් විශේෂ දෙයක් තියෙනවා මේ ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනාට. බුදුරජාණන් වහන්සේව අනුගමනය කරන බුදුරජාණන් වහන්සේගේ ගමන් මගේ ගමන් කරන උන්වහන්සේ අපිට ලබා දුන්න න්‍යාය පත්‍රයට අනුව අපි ජීවිතය හදාගෙන නම් බෞද්ධයෙක් හැටියට බෞද්ධයට තියෙන න්‍යාය පත්‍රය. න්‍යාය පත්‍රානුකූලව තමයි බෞද්ධය කටයුතු කරන්නේ. ඒ න්‍යාය පත්‍රයේ පළවෙනි ශීර්ෂය තමයි සීලය. න්‍යාය පත්‍රයේ දෙවෙනි එක තමයි සමාධිය. දැන් බලන්න එහෙනම් සීලයයි සමාධියයි දෙකම තියෙනවනේ. ඊළඟ න්‍යාය පත්‍රයේ ඊළඟ පියවර තමයි ප්‍රඥාව. ප්‍රඥාව ඇති කරගන්නට ඕන. කොහොමද ඒක ඇති කරගන්නේ? තමා දෙස බලලා තමා කවුද කියලා හරියට හඳුන ගන්නට ඕන. ඒ ඒ ඇති කරගන්න ප්‍රඥාවට කියනවා විදර්ශනා ප්‍රඥාව. විදර්ශනාව කියලා කියන්නේ විශේෂයෙන් දකිනවා විශේෂයෙන් නිරීක්ෂණය කරනවා. කාවද මේ විශේෂයෙන් නිරීක්ෂණය කරන්නේ අර බමුණ ගියා වගේ ඓතිහාසික තොරතුරු ඓතිහාසික ස්ථානයන් පෞරාණික දේවල් ඉතිහාසගත දේවල් ඒව නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අධ්‍යයනය කරන්න. තමාව තමාව අධ්‍යයනය කරන්න. තමන්ව අධ්‍යයනය කරනකොට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා තමාව කොටස් දෙකකට කඩාගෙන බලන්න පුළුවන් ප්‍රථමයෙන්. ගොඩවල් දෙකකට කැඩුවාම බලන්න භෞතික පැත්ත තියෙනවා මානසික පැත්ත තියෙනවා. මේ භෞතික ශරීරය ගත්තොත් දැන් බලන්න මේ වෙලාවේ ඔබ මේ ආසනයක වාඩි වෙලා ධම් ශ්‍රවණී කරමින් ඉන්න වෙලාව. මේ වෙලාවේ ඔබට පුළුවන් නම් ඔබ දෙසම බලන්න මම කවුද කියලා. ඔබට පේනවා මේ බඹයක් පවන ශරීරයේ හිස මුදුනේ සිට පාදාන්තය දක්වා පරමාණු වලින් සකස් වෙච්ච එක්තරා ශරීරයක්. පරමාණු ගොඩක් පරමාණු ගුලියක්. බලන්න මේක ඇතුලේ තියෙන දේවල් පටවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රසෝජා අභිධර්මයේ ටික විස්තර කරලා තියෙනවා අපිට සුද්ධාස්තක හැටියට. දැන් එහෙම හැදිච්ච කයක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ ආයෝ නැත්නම් පරමාණු වලින් සකස් වෙච්ච පරමාණු ගොඩක් පරමාණු ගුලියක්. දැන් මේක චලනය වෙනවා. ඒ චලනය වෙන්නේ කොහොමද? මේ තුල තියෙන මානසික ශක්තිය නිසා. ප්‍රධාන මානසික ශක්තියන් දෙකක් පෙන්වනවා. චිත්ත සහ චෛතසික. එහෙනම් බලන්න මේ බණ අසමින් වාඩි වෙලා ඉන්න ඔබ ඔබ ගැන නුවණින් පරීක්ෂා කරලා බැලුවහම ඔබේ කය ගැන ඔබට ඇති වෙන හැඟීමක් මේ මම දරාගෙන ඉන්න කය බඹයක් පමණ ශරීරයේ පටවිය ආපෝ තේජෝ වායෝල එකතු. ඊළඟට මේ ශරීරයේ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන සිතක් සහ චෛතසිකයන් ටික. සිත් ගත්තාම එක එක අරමුණු ඔස්සේ ඇති වෙන සිත්. ඇහැට රූපයක් පේනකොට ඔන්න එක සිතක් ඒකට කියන චක්කු විඤ්ඤාණ. කනට ශබ්දය ඇහෙනකොට සෝත විඤ්ඤාණ. දැන් මේ වෙලාවේ ඔබ හැමදෙනා දහම් ශ්‍රවණය කරමින් ඉන්න නිසා ඔබ තුල ක්‍රියාත්මක වෙන විඥාණය ඔබේ සිත කා සෝත විඥාන වර්ගයේ සිතක් අහගෙන ඉන්නේ ශ්‍රවණය කරන වෙලාව. එහෙනම් බලන්න මේ වෙලාවේ ඒකත් එක්ක ක්‍රියාත්මක වෙනවා තවත් මනෝභාවයන් සමූහයක්. ඔබට මේ හඬ සවන් දීලා ශ්‍රවණය කරන්නට ඔබට පුළුවන්කම ලැබෙන්නේ පස්ස වේදනා සංඥා චේතනා ආදී චෛතසික සමූහයක් නැත්නම් මනෝභාවයන් සමූහයක් මානසික ගති ගතිසිරිත් ස්වභාවයක් ඔබ නැග තිබෙන නිසා මේ අහගෙන ඉන්න වෙලාවේ පස්ස කියලා චෛතසිකයක් ක්‍රියාත්මක වෙනවා වේදනා කියලා තවත් චෛතසිකයක් සංඥා කියලා තවත් චෛතසිකයක් චේතනා කියලා තවත් චෛතසිකයක් දැන් බලන්න බණ අහන්නේ බණ අහන්නට ඕනේ කියලා චේතනාවක් ඔබට ඇති වෙච්ච නිසා ඔබට සිතක් පහළ වුණා මං බණ අහන්නට ඕනේ ඒ පහළ වෙච්ච හිත නිසා ඔබ දැන් හොඳට සවන් දෙනවා. එහෙනම් බලන්න දවසේ ඕනම වෙලාවක පැය 24න් ඕනෑම වෙලාවක තමන් දෙස හැරිලා තමන්ව නිරීක්ෂණය කරනකොට අපිට පේන්නේ මොනවද? පටවියාපෝ තේජෝ වායෝ වලින් සකස් වෙච්ච කයක් තියෙනවා රූප සමූහයක් තියෙනවා. ඊළඟට ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙන සිතක් තියෙනවා චෛතසික ටිකක් තියෙනවා. මෙන්න මේ කාරණා ටික එකට එකතු කරලා ගත්තහම මේ රූපය චිත්ත චෛතසික දෙක එකට එකතු කරලා තීරුම් ගන්න පහසු ආකාරයට වටහා ගැනීමේ පහසු ඇති වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ කරුණු පහක් වෙන් කරලා අරගෙන අපිට දේශනා කරලා තිබෙනවා. මම කවුද කියලා බැලුවහම මේ කාරණා ටික තමයි ඒක තුළ තියෙන්නේ. මොකක්ද මේ කාරණා ටික? කයක් තිබෙනව නැත්නම් පටවියාපෝ තේජෝ ආයෝලින් සකස් වෙච්ච රූපයක්. ඒකත් එක්ක සිතක් ක්‍රියාත්මක වෙනවා. සිතත් එක්ක තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා චෛතසික. මේ ටික එක්තරා ආකාරයකට ගොනු කළාම එකතු කළාම මෙන්න අපිට නිතරම අසන්නට ලැබෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධ. දැන් මේ බමුණට මේ ටික කියලා දෙනවා බුදුරජාණන් වහන්සේ. ඔබ ඔබ දෙසම බලන්න පුරුදු වෙන්න ඔබ මැදේ නේ කරන්නේ. බාහිර දේවල් ඓතිහාසික තොරතුරු ඉතිහාසය අධ්‍යයනය කළාට වැඩක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ, ප්‍රතිඵලයක් නැහැ. ඔබ ඔබ අධ්‍යයනය කරන්න ඔබ තුළ ක්‍රියාත්මක වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කාරණා ටික. ඒ ටික තේරුම් ගන්න හඳුන ගන්න. ඒව හඳුනගෙන ඒව ගැන හොඳට බලාගෙන යනකොට මෙන්න අපිට පේනවා මේ රූපය කියන එක එක විදිහක තියෙන එකක් නෙමෙයි අපේ කය අපේ ශරීරේ මේ ශරීරයේ එක එක කොටස් තියෙන අංග ප්‍රත්‍යංග ඇස කන නාසය දිව කය ආදී වශයෙන් මේ සියලුම කොටස් ටික ඇති වෙන නැති වෙන දේවල් ස්ථිරසාරව සදාකාලිකව පවතින දේවල් නෙමෙයි. මේ සියල්ලක් පඨවි ආපෝ තේජෝ වායෝ වලින් නම් හැදිලා තියෙන්නේ. ඒ ධාතුන්ගේ ඒ රූපයන්ගේ ආයු කාලය චිත්තක්ෂණ 17යි. ඊටාම කුඩා වේලාවක් ක්ෂණ 17ක් කියලා කියන්නේ. ඒ ක්ෂණ 17දී මේ ටික ඇති වෙලා නැති වෙලා යනවා අභාවයටපත් වෙනවා මැරෙනවා. එහෙනම් බලන්න රූපස්කන්ධයේ ඇති රූපය පඨවි ආපෝ තේජෝ වායු වලින් හැදිච්ච රූපය මොහොතක් පාසා වෙනස් වෙනව නැති වෙනව භාවයටපත් වෙනවා ඒක අනිත්‍යයි. ඊළඟට ඒකත් එක්ක ක්‍රියාත්මක වෙනවා සිත් ඇහැ නිසා චක්කු විඥාන කන නිසා සෝත විඥාන නාසය නිසා ගාහන විඥාන මේ සිත ක්‍රියාත්මක වෙන්නේ ඒකට අදාළ ආරම්මණයේ තියෙනවා නම් විතරයි. ඇහැ ක්‍රියාත්මක වෙනකොට ඇහැවට පරිසරයේ රූපයක් තියෙනවා නම් ඒ රූපය අපිට පේනවා නම් අන්න ඒක ඔස්සේ අපිට විඥානයක් පහළ වෙනවා චක්කු විඥාන. රූපය පේන වෙලාවේ ශබ්දය ඇහෙනකොට සෝත විඥාන. ශබ්දයක් නැත්තම් බලන්න මේ මොහොතේ මේ පරිසරය නිහඬ නම් ඔබට දැන් ශබ්දය ඇහෙන නිසා ඔබ බණ අහනවා ඔබට සෝත විඥාන සිතක් පහළ වෙනවා. ශබ්දයක් නැත්තම් නිහල වුණා නම් ඒ ශබ්දය නැතිකම නිසා සෝත විඥාණයෙන් නැති වෙලා යනවා විඥාණය අභාවයටපත් වෙනවා. ඉතින් මේ විදිහට එදිනෙදා ජීවිතය දෙස බලලා මේ කියපු දේවල් රූප ක්‍රියාත්මක වෙන හැටි ඊට පස්සේ විඥාන ක්‍රියාත්මක වෙන හැටි ඇති වෙන නැති වෙන හැටි අනිත්‍ය වෙන හැටි ඊට පස්සේ ඔබට එක එක සංඥාවන් ඇති වෙන හැටි එක එක අරමුණු අඳුන ගන්න හැටි මෙන්න රූප සංඥාවක් මේ ශබ්ද සංඥාවක් මේ ගන්ධ සංඥාවක් කියලා එක එක සංඥාවන් හඳුනා ගන්න ආකාරය, තීරුම් ගන්න ආකාරය. ඒක තමයි සංඥා උපාදානස්කන්ධය කියන වැඩපිළිවෙල. ඒකත් ඒකාකාරීව එක විදිහක පවතින්නේ වෙනස් වෙනවා අනිත්‍ය බවටපත් වෙනවා. ඊළඟට ඔබට චේතනා පහළ වෙනවා. මම මේ දේ කරන්න ඕනේ. මේ පේන රූපය මගේ ඇහෙන් බලන්න ඕනේ. මේ ශබ්දය මං කනෙන් ශ්‍රවණය කරන්න ඕනේ. මේ මේ සුවඳ මන් නාසයෙන් ආග්‍රහණය කරන්න ඕනේ. ආහාරයක් දැක්කහම පානයක් දැක්කහම මම මේ ආහාරය අනුභව කරන්න ඕන මේ පානීය පානීය කරන්න ඕනේ. මේකට කියන්නේ චේතනාව. ඔබට චේතනා පහළ වෙනවා. දැන් මේ වෙලාවේ ඔබ තුළ තියෙනවා දහම් ශ්‍රවණය කරන්නට ඕන කියන චේතනාව. ඒ නිසා ඔබ හොඳට බණ අහගෙන ඉන්න. බැරි වෙලාවත් මේ චේතනාව නැති වුණා නම් ඉවර වුණා නම් අවසන් වුණා නම් බණ ඇසීමේ චේතනාව ඔබ ඊට පස්සේ බණ අහන්නේ නැහැ වෙන චේතනාවක් ඇති කරගෙන වෙන අරමුණකට යනවා. ඒ නිසා මේ ආකාරයට දවසේ ඕනෑම වෙලාවකදී අපිට මේ ටික නිරීක්ෂණය කරන්න පුළුවන් රූපය ගැන වෙනම විඥාණය ගැන වෙනම ඒ විඥාණයත් එක්ක පහළ වෙන පස්ස වේදනා සංඥා චේතනා ගැන වෙනම මෙහෙම අධ්‍යයනය කළා මේ කාරණා පහ තමයි මමය කියලා මේ අපි හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ බමුණට පැහැදිලි කරලා දෙනවා මේ කාරණා ඔබටත් පැහැදිලි වෙනවා මේ බණ අහගෙන ඉන්න වෙලාවේ මේ ආසනයක වාඩිලා ඉන්නවා ඒ තමයි මගේ කය පටවියාපෝ තේජෝ ආයු වලින් හැදිලා තියෙන්නේ ඒ වෙලාවේ මට ශබ්දය ඇහෙනවා. ශබ්දය ඇහෙනකොට ඔන්න සෝත විඥාන සිත් පහළ වෙනවා. ඒ සෝත විඥාන සිත් පහළ වෙනකොට ඒකත් එක්කම පස්ස චෛතසිකයේ ක්‍රියාත්මකයි සෝත සංපස්සය තියෙනවා. වේදනා චෛතසිකයේ ක්‍රියාත්මකයි වේදනා ස්කන්ධය හට ගන්නව නැත්නම් මේ ශබ්දය අහන වෙලාවේ සෝත සංපස්සජ වේදනා. ශබ්දේ ශ්‍රවණය කිරීමේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. සංඥාවන් හට ගන්නවා, අඳුර ගන්නවා ශබ්ද තරංග. චේතනාවක් ඇති වෙනවා. ඔබට මං අහගෙන ඉන්න ඕනේ, ශ්‍රවණය කරන්න ඕනේ, වෙන දෙයක් කරන්නේ මේ වෙලාවේ වෙන දෙයකට හිත යොමු කරන්නේ නැහැ. දෙඩි අවධානයෙන් සාවධානව මං අහගෙන ඉන්නවා, ශ්‍රවණය කරනවා. ඒක චේතනාව. ඒ චේතනාව ඇතුළහම තමයි චේතනාහම් භික්කවේ කම්මං වදාන. ශ්‍රවණය කිරීමේ චේතනාව ඔබට තියෙනවා නම් අන්න ශ්‍රවණය කරන වෙලාවේ ඔබට තියෙන කුසලයක්, දහම් ශ්‍රවණය කිරීමේ කුසලයි. බලන්න එහෙමනම් ඒ බමුණට කියලා දීපු ටික අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අපි පරීක්ෂා කරලා බැලුවොත් අපට තේරුම් ගන්න පුළුවන් මා තුල ක්‍රියාත්මක වෙන පංච උපාදානස්කන්ධය කොහොමද කියලා. අර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී බමුණට දේශනා කළා වාගේ ඔය ටික අපි අධ්‍යයනය කරගෙන යනවනම් ඔය පංච උපාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වය අපිට පැහැදිලිව පේනවා පංච උපාදානස්කන්ධයේ හැමදාම එක විදිහට තියෙන්නේ වෙනස් වෙනවා. ඒක අනිත්‍යයි. එහෙම වෙනස් වෙනකොට යම් කිසි දෙයක් වෙනස් වෙනකොට එතන සිද්ධි තුනක් තියෙනවා. ජාති, ජරා, මරණ. ජාති කියන්නේ මොකක් හරි දෙයක් හටගන්නවා. ජරා කියන්නේ ඒක වෙනස් වෙනවා, අඩු වැඩි වෙනවා. මරණ කියලා කියන්නේ ඒක නැති වෙන අභාවයටපත් වෙනවා. බලන්න හැමදේම එහෙමයි. අපේ මේ ඉන්ද්‍රිය හරහා එක එක පංච උපාදානස්කන්ධයන් එක එක ආකාරයට ක්‍රියාත්මක වෙනවා. ඒ ඒ වෙලාවේදී ඒකට අදාළව චිත්තචෛතසිකයන් පහළ වෙනවා. අවසානයේදී පැත්තක ඉඳගෙන බැලුවාම මොකක්ද මේ අපි දකින්නේ? පංච උපාදානස්කන්ධය අනිත්‍ය බවටපත් වෙනවා, දුකටපත් වෙනවා, අනාත්ම බවටපත් වෙනවා. මේ ටික දකින්න තීරුම් ගන්න කෙනෙකුට පුළුවන්කම ලැබුණොත් අන්න එයාට පුළුවන් වෙනවා මේ සංසාර ගමන නතර කරන්න. බමුණට පැහැදිලි කරලා දුන්නා. බමුණ හොඳට තේරුම් ගත්ත කරුණු කාරණා. ස්වාමීනි මේ ටික මම මාතුලින් දකින්නට ඕන දැන්. මොකක්ද මම ඒක දකින්නට කරන ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය ගැන උගන්වනවා වමුණට සතිපට්ඨාන සූත්‍රයේ උගන්වන කායානුපස්සනාව කායේ කායානුපස්සී විහෙරති ඒ කායානුපස්සනාව කරනකොට මේ කය ගැන හොඳට තීරුම් ගන්න පුළුවන් වේදනාසු වේදනානුපස්සී විහෙරති අපිට එක එක වේදනා පහළ වෙනවා වින්දනයන් ජීවිතය කියන්නේ වින්දන සමූහයක් බලන්නකො අද දවසේ උදේ නිින්දෙන් නවදි වෙච්ච මොහොතේ පටන් මේ මොහොත දක්වා ඔබ නොඑක් දේවල් වින්දනය කරමින් ඉන්නේ. ඇහෙන් එකක් වින්දනය කරනවා අවට පරිසරයේ රූප, කනෙන් ශබ්දයේ වින්දනය කරනවා මේ වෙලාවෙත් ඔබට මේ ශබ්දයේ ඔස්සේ සෝත සංපස්සජ වේදනාවක් අටගන්න. ඉතින් ඒවත් බලනවා හොඳට අධ්‍යයනය කරනවා, පරීක්ෂා කරනවා. වේදනාව හඳුනගෙන වේදනාව නිරීක්ෂණය කරනකොට ඔන්න වේදනානුපස්සනා කියන භාවනා අභ්‍යාසය සම්පූර්ණ වෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා හිත ගැනත් අවබෝධහාන යොමු කරන. අපිට පහළ වෙන එක එක් හිත් ලෝභසිත, දේශසිත, මෝහසිත, අලෝභසිත, අද්දේශසිත, අමෝහසිත මේ විදිහට එක් එක් වෙලාවට අපේ සිත වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන සිත ගැන අධ්‍යයනය කරලා මෙන්න චිත්තානුපස්සනාව තුළින් තේරුම් ගන්න පුළුවන් වෙනවා මේවත් අනිත්‍ය දුක්ඛ යනාත්මයි කියලා. ඔන්න මේ විදිහට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කරගෙන යනකොට ධම්මානුපස්සනා අපිට ඇති වෙන නීවරණ ස්වභාවයන් අඳුන ගන්නට පුළුවන්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා මේ ටිකත් ඉවත් කර ගන්නට ඕනේ, අයින් කර ගන්නට ඕනේ. ඒ නීවරණයන් ටික ඉවත් වුණාම තමයි සමාධිගත තත්ත්වයටපත් වෙන්නේ. මෙන්න මේ වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. බලන්න අපි එක උදාහරණයක් අරගෙන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතර සතිපට්ඨානෙ කෙනෙක් වඩනවා නම් ඒ සතර සතිපට්ඨානය වඩලා කොහොමද මේසා ගැඹුරු මේ ධර්මය ඉගෙන ගන්න අවබෝධ කරගන්නේ පංච උපාදානස්කන්ධය ගැන ඉගෙන ගන්න. ඒ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක අනාත්මයි කියලා අවබෝධ කරගන්න. කොහොමද මේ ටික කරන්නේ? අපිට තියෙන හොඳම භාවනා කර්මස්ථානයක් සතිපට්ඨාන සූත්‍රය විස්තර කරලා. ඒ තමයි ආනාපාන සති සූත්‍රය. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ඔස්සේ හිත යොමු කරලා හිත තැන්පත් කරගෙන ඒකාග්‍ර කරගෙන ඒ ආස්වාසයේ මැදේනී කරගෙන කාලයක් ගත කරන්න. ඒ අධ්‍යයනය කරනකොට මොකද වෙන්නේ? මේ කරන කටයුත්තට කියන නම තමයි කායේ කායානුපස්සී විහෙරති. කායානුපස්සනාව කරමින් ආනාපාන සති භාවනා කර්මස්ථානයේ වඩමින් ඉදිරියට කරගෙන යනකොට අත්දැකීම් සම්භාරයක් ලැබෙනවා. සෝතතෝ අසසති, දීගං වාසසන්තෝ, රස්සං වාසසන්තෝ, සබ්බකාය පරිසංවේදී, පස්සම්භයං කාය සංඛාරං. මෙන්න මේ අත්දැකීම් ටික ලැබිලා අවසාන වෙනකොට ආනාපාන ක්‍රියාවලියේ දිගපළල හොඳට පැහැදිලි අවබෝධ වෙලා දීර්ඝ ආස්වාසය දකින්නවා, කෙටි ආස්වාසය දකින්නවා ඊළඟට දකින්නවා මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හොඳට පැහැදිලිව මනාව සෝදිසියෙන් සිද්ධ වෙනවා සතියෙන් යුක්තව කරන්න පුළුවන් වෙනවා කියන එක. එහෙම කරගෙන කරගෙන යනකොට අවසානයේදී ආස්වාසයේ ටික ටික අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා සංසිඳීගෙන නොදෙනී යන තත්ත්වයටපත් වෙනවා. මෙන්න ආනාපාන භාවනා කර්මස්ථානයේදී අපිට ලැබෙන අත්දැකීම් සම්භාරය සතිපට්ඨාන පොතේ විස්තර කරන විදිහට. අන්නේ අත්දැකීම් ටික ලැබුණාට පස්සේ හිත ඒකාග්‍ර වෙලා තැන්පත් වෙලා සමාධිගත වෙලා සමාධියෙන් පස්සේ යන්න බලන්න පුළුවන් කමක් ඇති වෙනවා අර අපි සඳහන් කළ අර ගැඹුරු කාරණා මේ වෙලාවේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදාන ස්කන්ධ ටික ක්‍රියාත්මක වෙනවද බැලුවාම හොඳට පැහැදිලි වෙනවා ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හරහා රූපස්කන්ධේ ක්‍රියාත්මකයි එක පැත්තකින් ආස්වාස රැල්ලක් තියෙනවා තවත් පැත්තකින් නාසිකාග්‍රේ තියෙනවා ශ්වසන පද්ධතිය තියෙනවා මේ සියල්ලක්ම හැදිලා තියෙන මොනවින්ද? පටවිය ආපෝ තේජෝ වායු වලින්, පරමාණු වලින්. ඒ නිසා මේ ශෝෂණ පද්ධතියත් ආස්වාස රැල්ල, ප්‍රස්වාස හුලං රැල්ල මේ සියල්ලක් රූප හැටියට දැකලා ඒක අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඊළඟට මේ වෙලාවේදී ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කෙනෙක් යෙදෙනවා නම් අන්න පංච උපාදානස්කන්ධයේ සඳහන් වෙන විඥාන උපාදානස්කන්ධය හට ගන්නවා. ආස්වාස කරනකොට ප්‍රස්වාස කරනකොට ඇතිවෙනා කාය විඥාන වර්ගයේ සිතක්. ඔන්න විඥානස්කන්ධයක් දැක්ක අඳුරගත්තා. ඊළඟට ආස්වාස ප්‍රස්වාස කරමින් ඉන්නකොට එයාට තේරෙනවා සංඥාස්කන්ධයේ ක්‍රියාකාරීත්වය. එයාට මේ නාසයට ඇතුල් වෙන හුලං රැල්ල සංඥාවක් ඇටියට දකින්න. මොන සංඥාවක්ද? පොට්ටබ්බ සංඥාවක්. නාසයට නැත්තම් කයට දැනෙනවා ස්පර්ශයක්, පොට්ටබ්බයක් හුස්ම ගන්නකොට හුස්ම පිට කරනකොට. ඔන්න ආනාපාන ක්‍රියාවලිය ඔස්සේ සංඥා ස්කන්ධයත් අධ්‍යයනය කරනවා. ඊළඟට බලන්න හැම ආස්වාස රැල්ලක් කරහාම යාට ඇතිවෙන චේතනාවක් හුස්ම ගන්නවා නම් හුස්ම ගන්න ඕන කියන චේතනාව. හුස්ම පිට කරන්න ඕනයි කියන චේතනාව. මේ චේතනාවෙන් තොරව අපි කොහේවත් වැඩක් කරන්නේ නැහැ. එහෙන් බලනවා නම් එතන චේතනාව තිබෙනවා. බැලීමේ චේතනාව. අහගෙන ඉන්නවා නම් ඇසීමේ චේතනාව. කනවා බොනවා නම් ඒ කන බොන චේතනාව. මේ චේතනාව ගැන හොඳට අධ්‍යයනය කළහම චේතනාවේ ක්‍රියාකාරීත්වය හොඳට තේරුම් ගත්තාම අපිට අඳුර ගන්න පුළුවන් වෙනවා මේ තමයි සංඛාර උපාදාන ස්කන්ධය. ඊළඟ බලන්න ආනාපාන ක්‍රියාවලියේ යෙදෙන කෙනෙකුට ආනාපාන ක්‍රියාවලිය හරහා ඒ භාවනාවෙන් සමාධියක් ඇති කරගෙන සමාධියෙන් පසුව ඒක විදර්ශනාවට හරවලා විදර්ශනා භාවනාවක් ඇතිද කරන්නේ. ඒ කරගෙන යනකොට තමයි මම මෙතෙක් වෙලා ආස්වාස ප්‍රස්වාස කරමින් කාලය ගත කළේ. මම පැයක් ආනාපාන සතිය කළා නම් පැයක කාලය තුල ආස්වාස ප්‍රස්වාසයක් සිද්ධ වුණා. පරමාර්ථ වශයෙන් බැලුවාම ගැඹුරෙන් අධ්‍යයනය කරලා බැලුවාම ආස්වාස ප්‍රස්වාස කරපු කෙනෙක් මෙතන නෑ පුද්ගලයෙක් නෑ සත්වෙක් නෑ. හැබැයි ආස්වාස කරන වේලාවේ ක්‍රියාත්මක වන කාරණා පහක් රූපේ ක්‍රියාත්මක වුණා වේදනාව ක්‍රියාත්මක වුණා සංඥාව ක්‍රියාත්මක වුණා චේතනාව නැත්නම් සංකාරී ක්‍රියාත්මක වුණා එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ ටික තිබ්බනම් එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය එහෙනම් මං පැයක කාලයක් තිස්සේ ආස්වාස ප්‍රස්වාස කරමින් හිටියනම් ඒ පැයක කාලය තුළ ඇත්තටම පරමාර්ථ වශයෙන් හිටියේ කවුද ඒ පංච උපාදානස්කන්ධ මෙන්න භාවනාවේ කාලයේ අවසාන වෙනකොට අර ආස්වාස රැල්ල සංසිඳී යනවා ටික ටික අඩු වෙනවා. පස්සං භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියන අත්දැකීම අපිට ලැබෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ ඇසුරෙන් ආනාපාන සති භාවනාව හරියට කරනවා නම් ආන් ඒ අත්දැකීම ලැබුණාට පස්සේ හුස්ම රැල්ල සංසිඳිලා දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා අපිට දැනෙන්නේ පස්සං භයං කාය සංකාරං තත්ත්වයට අපිපත් වෙනවා. අන්න එතනට ආවට පස්සේ තමයි අපි ආපසු හැරිලා බලලා මොකක්ද මම මෙතෙක් කළේ කියලා බලන්නේ සෝදිසි කරන්නේ අවලෝකනීය කරන්නේ. ඒ බලනකොට තමයි පේන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් නේ ක්‍රියාත්මක වුනේ. මං හිතාගෙන හිටියේ මම හුස්ම ගත්ත පිට කළා කියලා. මං ආස්වාස් ප්‍රස්වාස කළා කියලා හිතාගෙන හිටියේ. බැලුවාම අධ්‍යයනය කරලා බැලුවාම නෝනින් පරීක්ෂා කරලා බැලුවාම මම කියලා කෙනෙක් ඉඳලා නැහැ. රූප ටිකක් තිබුණේ. ඒ අතරේ වේදනා සංඥා සංකාර ටිකක් හටගත්තා විඥානයක් හටගත්තා. හැබැයි ඒවත් ඒකාකාරීව එක විදිහක තිබුණේ නෑ වෙනස් වුණා නැති වුණා. හටගන්නවා නැති වෙනවා ආයි හටගන්නවා නැති වෙනවා මේ විදිහට තමයි පරපුරක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ කාරණා ටික ආනාපානේ හරහා දකින්නට පුළුවන්කම ලැබෙනවා. අර බමුණට බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ මේ කාරණා. සියල්ලක් එයා හොඳට අහගෙන ඉන්නවා. ඔබටත් ඒ ටික අහගෙන තීරුම් ගන්න පුළුවන්කම ලැබුණා. මෙන්න අවසානයේදී මේ ක්‍රියාවලිය ඔස්සේ පංච උපාදානස්කන්ධය දැකලා ඒ පංච උපාදානස්කන්ධය වෙනස් වෙන එකක් නේ කියලා තීරුම් අරගෙන අනිත්‍ය බව අවබෝධ කරගන්නවා. ඊට පස්සේ දකිනවා මේ හැම මොහොතකම මේ ස්කන්ධ ටිකට මොකද වුනේ? එක වෙලාවකදී හටගත්ත ටික වෙලාවක් තිබුණා නැති වෙලා ගියා උත්පාද ටිති භංග කියන තත්ත්වයන්ටපත් උනේ. උත්පාදය කියලා කියන්නේ ಜಾතිය තිති කියලා කියන්නේ ජරාව. ඊළඟට භංග කියලා කියන්නේ මරණය. එහෙනම් මේ මොනවද අපිට පේන්නේ? ජාති, ජරා, මරණ කියන සිදුවීම් ටික. මා තුළ තමා තුළ Taman ක්‍රියාත්මක කරන ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුළ ජාති, ජරා, මරණ ටික දකිනවා. තීරුම් ගන්නවා මේ පංච උපාදානස්කන්ධ දුක කියන්නේ මේකට. පංච උපාදානස්කන්ධ දුකේ තියෙන එක දුකක් තමයි ජාති දුක, ඊළඟ එක ජරා දුක, ඊළඟ එක මරණ දුක. එහෙනම් මෙන්න මේ අධ්‍යයනයේ හරහා දුක අවබෝධ කරගන්නවා පංච උපාදානස්කන්ධ දුක, ජාතිතරා මරණ කියන දුක් ටික. ඒ ටික අවබෝධ වෙනකොට අනිත්‍යයි දුකයි කියන අවබෝධය ඇති වෙනවා. තවදුරටත් පරීක්ෂා කරනවා කවුද මේක පවත්ගෙන යන්නේ හසුරුවන්නේ? මගේ උමනාවට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේකට බලපාන සාධක ටිකක් තියෙනවා. ප ဋ ාණ ප්‍රකරණයේදී සූවිසි ප ဋ ාණ ප්‍රත්‍ය කියලා අපි කාරණා සමූහයක් ඉගෙන ගන්නවා 24ක්. ප්‍රත්‍ය 24. හේතුපත්‍යයෝ ආරම්මනපත්‍යයෝ අධිපතිපත්‍යයෝ අනන්තරපත්‍යය ආදී වශයෙන් මෙන්න මේ ප්‍රත්‍ය ධර්මවල උපකාරයෙන් තමයි මේ සියල්ල ක්‍රියාත්මක වුනේ. මම කරපු දෙයක් නෙමෙයි. ඒ ප්‍රත්‍ය ධර්ම අතර කම්ම චිත්ත ඍතු ආහාර කියලා ප්‍රධාන සාධක හතරක්. සියල්ල සිද්ධ වෙන්නේ හතර මත. කෙනෙක්ගේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ හතරමත කම්ම චිත්ත ඍතු ආහාර මත. එහෙනම් මට අවශ්‍ය විදිහට මේක හසුරවන්න බෑ. මේ හසුරවන ප්‍රධාන බලවේගය තමයි අර කම්ම චිත්ත ඍතු ආහාර. ඒ ටික ඇතුළු කොටගත් සූවිසි ප ဋ ාණ ධර්ම සමූහය. ප්‍රත්‍ය ධර්ම. ආන් ඒවා නිසා මේ සියල්ලක් වෙනස් වෙන්නේ නැති වෙන්නේ නැති වෙන්නේ අභාවයට යන්නේ. ඔන්න ඔය ටිකක් තේරුම් ගන්නවා. ඒ ටික අවබෝධ කරගත්තාම මෙතන මමෙක් නෑ මම නෙමෙයි මේ හැසිරවීම කරන්නේ අර අර කාරණා ටික හේතු ප්‍රත්‍යයන්. එහෙනම් හේතුන් නිසා මේක සියල්ල සිද්ධ වෙන්නේ. මටයි දෙයක් නෙමෙයි මගේ නොවේ අනාත්මයි. මෙන්න මේ විදිහට අනිත්‍යයි දුකයි අනාත්මයි කියන කාරණා ටික අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. පංච උපාදානස්කන්ධය දැකලා තේරුම් අරගෙන ඒක අධ්‍යයනය කරමින් කලක් ගත කරලා ඒක ඔස්සේ විදර්ශනා කරලා අවසානයේ ඇති වෙන අවබෝධය තමයි පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛය අනාත්මයි. මෙන්න මේ අවබෝධය ඇති කරගන්නට කියලා තමයි බමුණට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. භාවනා කළා ඉක්මනින් අවබෝධ කරගත්තා. ඔබෙත් අරමුණ එයයි සසර දුකෙන් අත මිදීම. ඒ නිසා මේ වැඩපිළිවෙල ඔස්සේ ඔබටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුක තේරුම් අරගෙන අමා මහ නිවන් සෝය සාක්ෂාත් කරගන්නට මේ ශ්‍රවණය කළ දහම් සමූහය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ ධර්ම දේශනාවේ පින්කම සඳහා දායකත්වයේ දරන පින්තුන් පානදුර අරුග්ගඩ අලුබෝමුල්ලේ පදිංචි චන්ද්‍රාණී සිරිමාන්න මහත්මිය හොරණ පදිංචි ඉන්ද්‍රාණී සිරිමාන්න මහත්මිය මොරොන්තුඩුවේ පදිංචි ග්ලාරි සිරිමාන්න මහත්මිය තලගල පදිංචි රේණුකා සිරිමාන්න මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් විසින් මේ ධර්ම දේශනා පින්කමට අද දවසේ දායකත්වයේ දරනු ලබන දේශකයන් වහන්සේ අදිශීල සංඛ්‍යාත උපසම්පත්තියේ පිහිටා සම 40 වසක් සපිරෙන මොහොතදී ආශිර්වාද කරන්නටත් ධර්මදේශකයන් වහන්සේගේ පරලෝ සැපත් දෙමාපියන් සහ අපවත්ී වදාළ ගුරු ස්වාමීන් වහන්සේලාගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවායි ප්‍රාර්ථනා කරමින් ඒ වගේම දායකත්වයේ දරූ සදහවතුන්ගේ මෑණියන් වන මැයි මාස 8 වන දින පරලෝසපත් වී වසර 8ක් සපිරෙන යසදාවතී වික්‍රමාරච්චි උපාසිකා මාතාවටත් මේ මාස 25 වන දිනට පරලෝසැපත් වී වසර 26ක් සපිරෙන පියාණන් වන පියදාස සිරිමාන් උපාසක මහතාටත් මේ පුණ්‍ය ධර්මය අවබෝධ වී අමාමහ නිවන් සුවය සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. චන්ද්‍රානි සිරිමාන්න මහත්මියගේ පරලෝසපත් ස්වාමි පුරුෂයා වන රංජිත් රත්නායක මහතාට සොයුරාවන බන්දුල සිරිමාන්න මහතාට චන්ද්‍රානි සිරිමාන්න මහත්මියගේ නැන්දනිය වන විමලාවති දිසානායක මහත්මියට මේ කුසල් අයිති වේවා ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන අශෝක රත්නායක සොහයුරාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සුජීවත්ව සිටින පියතුමන් නාමපාල රත්නායක මහත්මයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. පවුලේ හැමට සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රයන්ට නිරෝගී භාවයේ සැලසේවා. හැම දිනාටම නිර්මල බුදුදහම අනුශාසනය කරන ගෞරවනීය සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝායු සම්පත් ලැබී උන්වහන්සේලා පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණ සම්පත්තිය සැලසේවා. පූජනීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා මෙලවට දායාද කළ පින්වත් දෙමාපියන්ට මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. දහම් ශ්‍රවණය කර ලක්වාසී ලෝවාසී සදහැවතුන්ට නිදුක් නිරෝගී සුවය ලැබී චිරජීවනයේ සැලසේවා මේ ගෞතම බුදුසසුන තුල උතුම් නිවන් සුවයම සැලසේවායි ප්‍රාර්ථනා කරමි දහම් ශ්‍රවණය කළ හැමටත් සියලු දිවියන්ටත් මියගිය ඥාතීන්ටත් මේ උතුම් කුසලයේ අයිති වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච භුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා